ගරු භාණ්ඩ සංඝයාට ලැබෙන භාණ්ඩ ගරු භාණ්ඩ ලඝු භාණ්ඩ වශයෙන් දෙකොටසකි භික්ෂූන්ට නිතරම ඒවා පරිභෝග කරන්නට පාලනය කරන්නට සිදුවන බැවින් ගරු ලඝු භාණ්ඩ පිළිබඳ විනය හොඳින් දැන සිටිය යුතුය එසේ නොවහොත් ඒවායින් නිතර වරදට පැමිණිය හැකිය ගරු භාණ්ඩ වලට අවිස්සජ්ජීය භාණ්ඩ අවේ බංගීය භාණ්ඩ යන නම්ද කියනු ලැබේ. සේනාසන කන්දකෙහි ගරු භාණ්ඩ විභාගය වදාරා ඇත්තේ අවිස්සජ්ජීය භාණ්ඩ අවේ බංගීය භාණ්ඩ යන නම් වලිනි. එය මෙසේය. පංචමානි භික්ඛවේ අවිසජ්ජයානි න විසජ්ජේ තබ්බානි සංගේනවා ගණේනවා පුද්ගලේනවා විසජ්ජිතානිපි අවිසජ්ජිතානි හොಂತಿ යෝ විසජ්ජේය ආපත්‍ති චුල්ලස්සච්චය චුල්ලවග්ගපාලිය 249 පිටුවෙන් මහණෙනි මේ භාණ්ඩ පහ සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයෙකු විසින් හෝ අනිකෙකුට නොදිය යුතුය දුන්නේද ගත්තහුට අයත් නොවේයි ඒ භාණ්ඩ යමෙක් අනිකෙකුට දුන්නේ නම් ඔහුට තුලසි ඇවත් වෙයි. කතමානි පංච ආරාමෝ ආරාමවත්තු ඉදං පටමං අවිසජ්ජියං න විසජ්ජේ තබ්බං සංගේනවා ගණේනවා පුද්ගලේනවා විසජ්ජිතම්පි අවිසජ්ජිතං හෝති යෝ විසජ්ජේය ආපත්‍ති චුල්ලච්චයස්ස කවර පහක් දෙයත් ආරාමය ආරාම වස්තුය යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයෙකු විසින් හෝ අනිකෙකුට නොදී යුතු පළමු වන වස්තුවය. එය දුන්නේද ගත්තහුට අහිමි වෙයි. යමෙක් දුන්නේ නම් ඔහුට තුලසි ඇවත් වෙයි. විහාරය විහාර වස්තුවය යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයෙකු විසින් හෝ අනිකෙකුට නොදිය යුතු දෙවන වස්තුවයි. එය දුන්නේද ගත් ඔහුට අහිමි වෙයි. යමෙක් දුන්නේ නම් ඔහුට තුලැසි ඇවත් වෙයි. ඇඳ පුටු ගුදරි කොට්ට යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයෙකු විසින් හෝ අනිකෙකුට නොදිය යුතු තුන්වන වස්තුවයි. දුන්නේද ගත් ඔහුට අහිමිය. යමෙක් දෙන්නේ නම් ඔහුට තුලසි ඇවැත් වෙයි. ලෝහ සැලි ලෝහ කටාරම් ලෝහ වලින් කළ වෑපොරෝ කෙටේරි උදලු හාරණ උපකරණ යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයෙකු විසින් හෝ අනිකෙකුට නොදී යුතු හතරවන වස්තුවයි. දුන්නේද ගත්තහුට අහිමි වෙයි. යමෙක් දෙන්නේ නම් ඔහුට තුලසි ඇවැත් වෙයි. වැල් හුන මුංජ නම් තන බබ්බජ නම් තන ගෙවල් සෙවෙනි කරන අන් තන මැටි ලී බඩු මැටි බඩු යන මෙය සංඝයා විසින් හෝ ගණයා විසින් හෝ පුද්ගලයෙකු විසින් හෝ අනිකෙකුට නොදිය යුතුය දුන්නද ගත්තහුට අහිමිය යමෙක් දෙන්නේ නම් ඔහුට තුලැසි ඇවත් වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් ගරු භාණ්ඩ වදාරා ඇත්තේ රාශි වශයෙන් පහකට බෙදීමෙනි. ආරාම ආරාම වත්තු යන දෙක පළමුවන රාශියයි. විහාර විහාර වත්තු යන දෙක දෙවන රාශියයි. මංච පීඨ බීස බිම්බෝහන යන හතර තුන්වන රාශියයි. ලෝහ කුම්බි ලෝහ බානක ලෝහ වාරක ලෝහ කටාහ වාසි පරසු කුඨාරි කුද්දාල නිකාදන යන නවය හතරවන රාශියයි වල්ලි වේලු මුංච බබ්බජ තින මත්තිකා දාරු බණ්ඩ මත්තිකා බාණ්ඩ යන අට පස්වන රාශියයි සියල්ල පිඩු කල කලෙහි ගරු බාණ්ඩ පස් විස්සකි ද්වි සංඝහානි ද්වේ හොಂತಿ තතියං චතු සංඝහං චතුත්තං නව කොට්ටාසං පංචමං අට්ඨ වේදනං ඉති පංචහි රාසීහි පංච නිම්මල ලෝචනෝ පංච වීස විදං නාතෝ ගරුබණ්ඩං පකාසයි සමන්ත පාසාදිකා 919 පිටුව විනය පාළියේහි නම් වශයෙන් දක්වා ඇත්තේ අතීත කාලයේ මිනිසුන් පරිභෝග කළ භාණ්ඩයන්ය. ඒවාට සමාන මෙකල ඇති භාණ්ඩයෝද ගරු භාණ්ඩයන්ට අයත් වෙති. යම්කිසි පූජාවකදී බොහෝ ගරු භාණ්ඩ ලදද ඒවා පෞද්ගලික වන පරිදි නොබෙදිය යුතුය. බෙදුවද ඒවා ලද අයට අයිති නොවේ. නොබෙදිය යුතු බැවින් ගරු භාණ්ඩ අවේ බංගිය නම් වෙයි. විහාරයකදී දායකයන් විසින් සංගස්ස දේම කියා ගරුභාණ්ඩ පූජා කළහොත් ඒවා සංඝයාගේ ප්‍රයෝජනය පිණිස ඒ විහාරයේම තැබිය යුතුය. ඒ විහාරයට සෑහෙන්නට බඩු ඇත්තේ නම් එම බඩු ඒ විහාරයට ඕමනා නැතිනම් සාංගික වශයෙන් පරිභෝජනය කිරීම සඳහා අන් විහාරවලට දිය යුතුය. ඒ ඒ අයට පෞද්ගලික වශයෙන් නොදිය යුතුය. විහාරයෙන් පිටත ගෙයක කරන පින්කමකදී සංගස්ස දේම කියා ඇඳක් පූජා කළහොත් එය සංඝ ස්ථවීරයන් වාසය කරන ස්ථානයට දිය යුතු බව විනය අටුවාවෙහි කියා ඇත. එහි බොහෝ ඇඳපුටු ඇත්තේ නම් එතනට ඇඳකින් ප්‍රයෝජනයක් නැතිනම් ඇඳක් ඕමනා විහාරයකට සාංගික වශයෙන් පරිභෝග කිරීම සඳහා දිය යුතු බව කියා ඇත. මෙසේ විහාරයෙන් පිටතදී ලැබෙන අඤ්‍ය ගරුභාණ්ඩ සම්බන්ධයෙන් පිළිපැදිය යුත්තේද ඒ කීම අනුවය. බහිසීමාය සංගස්ස දෙමාති දින්න මංචනෝ සංගත්තේ රස්ස වසන්නට්ඨානේන දාතබ්බෝ සචේ තත්ත බහුමංචා හොන්ති මංචේන කම්මං නත්ති යස්ස විසට්ඨානේ කම්මං අත්ති තත්ත සංඝ පරිභෝගේන පරිබුංජාති දාතබ්බෝ සමන්ත පාසාదికා 915 පිටුව දැන් බොහෝ තැන්වල පෙනෙන්නේ ලැබෙන සියල්ල ගමේ පන්සලට දීමය එය සුදුසුද නැතද යනු විමසිය යුතුය ආරාම ආරාම වත්තු යන මෙහි ආරාමේ යනු වැවිල්ලක් ඇති බිමය ආරාම වත්තු යනු වැවිල්ලක් නැති බිමය. විහාර විහාර වත්තු යන මෙහි විහාර යනු වාසය කරන ගොඩ නැගිලිය. විහාර වත්තු යනු ඒවා පිහිටි බිමය. ආරාම ආදී ගරුභාණ්ඩ නොදිය හැකි වූද එබඳු ගරුභාණ්ඩයක් ගරුභාණ්ඩයකට මාරු කළ හැකිය. සංඝයා වෙසෙන විහාරයට දුර පිහිටි වත්තක් සමීපයේ පිහිටි වත්තකට මාරු කරගත හැකිය. ගයක් වුවද ගයකට මාරු කරගත හැකිය. ඇඳ පුටු ආදී ගරු භාණ්ඩවලට වෙනත් ගරු භාණ්ඩ මාරු කරගත හැකිය. එක් වටිනා ඇඳක් ඇඳන් කීපයකට මාරු කිරීමද වරද නැත. සංඝයාට අලාභ වන පරිදි මාරු නොකළ යුතුය. සංඝයාට ප්‍රයෝජන නැති ගරු භාණ්ඩ මුදල් කර ප්‍රයෝජනවත් භාණ්ඩ ගැනීමද වරද නැත. එය කැපකරුවෙකු මගින් කළ යුතුය. ගරු භාණ්ඩ දී ආහාර වස්ත්‍රාදිය නොගත යුතුය. සංඝ සතු හුන දඬු ලී ආදිය චෛත්‍ය කර්මාන්තයට සාංගික විහාරවල වැඩට යොදා ඉතිරි වන ඒවා පෞද්ගලික වැඩට යෙදවීමද වරද නැත. ඒවා ගෙය ගිනිගත් කෙනෙකු ගෙන යනවා නම් නොවැළැක්විය යුතු බවද කියා ඇත. සංඝයාට අයත් එක් වියත් හතර අඟුලක් පමණ දික් උන දණු කැබැල්ලක් වුවත් ලී කැබැල්ලක් වුවත් විනය හැටියට ගරු භාණ්ඩයකි. සංගසතු භූමිවල වැවි ඇති ගස්වැල්ද ගරු භාණ්ඩය. ඒ ගරු භාණ්ඩ අනිකෙකුට දීමේ අයිතියක් භික්ෂූන්ට නැති බව ගිහියෝ නොදනිදී. විහාරාධිපති ඉස්තවීර නමකට විහාරයේ ඇති ඕනෑම දෙයක් දීමට බලය ඇතේයි ගිහියෝ සිතති. එබැවින් ඇතැම් ගිහියෝ හුණගස් පුවක් ගස් තන තන ඇති ලී දඬු හා ඇතැම් භාණ්ඩ භික්ෂූන්ගෙන් ඉල්ලති. මෙය ලොකු ප්‍රශ්නයකි. ඉල්ලන සුළු දෙයක් නොදුනහොත් ඔවුහු කලකිරෙති, විරුද්ධ වෙති. සමහර විට විරුද්ධකම් විරුද්ධකම් කරන්නටත් පටන් ගනිති. මේ හාමුදුරුව අනුන්ට බණ කියනවා මිස අහක දමන දෙයක්වත් කෙනෙකුට නොදෙති. යයි විනය නොදත් ගිහියෝ කලකිරෙති. මේ ඔබතෝ කෝටික ප්‍රශ්නයකි. දුනහොත් භික්ෂුවට ඇවැත් වෙයි. නුදුනහොත් ගිහියන්ගෙන් කරදර පැමිණෙයි. මෙබඳු කරුණවලදී ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියාකොට දෙපසින්ම නිදහස ලබා ගන්නට දැනගත යුතුය. නුවණැති ගිහියා සංඝ සතුදේ ගැනීමට නුසුදුසු බව කියා සතුටු කරවිය හැකිය. මෝඩ ගිහියා එසේ සතුටු නොකළ හැකිය. එබඳු අවස්ථාවලදී භික්ෂුවට ඇත්තේ නම් වලක්වන්නේ නැතිව ගෙන යන්නට හැර තුෂ්ණිම් භූත වීමය. සංගසතු බඩු තබා පෞද්ගලික බඩු වද සැමටම දීම නුසුදුසුය. සද්ධා දෙය විනිපාතය නච භික්ඛවේ සද්දා දෙයයන් විනිපාතේ තබ්බං යෝ විනිපාතේය ආපත්‍ති දුක්ඛටස්ස මහණෙනි සදහෙන් දෙන ලද්ද විනාශ නොකල යුතුය යමෙක් විනාශ කෙරේ නම් ඔහුට දුකලා ඇවැත් වෙයි මහා වග්ගපාලිය 726 පිටුව ගිහියන් විසින් භික්ෂූන්ට සදහැයෙන් දෙන සිව්පසය නොමනා පරිදි පරිභෝග කිරීමෙන් හෝ නුසුදුසන්ට දීමෙන් හෝ විනාශ කරනු දක්නා සදහැවතුන්ට ඇතිවන්නේ භික්ෂූන් කෙරෙහි අප්‍රසාදයේකි. නොමනා ලෙස පරිභෝග කොට දුන් සදහැවතුන්ගේ හිත්‍රිද වීම බලවත් වරදකි. තමන් පූජා කළ දෙය භික්ෂූන් විසින් පරිස්සමෙන් බොහෝ කල පරිභෝග කරනු දක්නා ගිහියෝ භික්ෂූන් කෙරෙහි කී පහදිති. කොසබෑ නුවර උදේනි රජුගේ සාමාවතී දේවිය ප්‍රධාන 500ක් ස්ත්‍රීහු ආනන්ද ස්තවීරයන් වහන්සේගෙන් බණ අසා පැහැදී තම තමන්ගේ උතුරු සලු උන්වහන්සේට පූජා කළහ. උතුරු සලු නැතිව සිටින ස්ත්‍රීන් දැක රජතුමා තොපගේ උතුරු සවුලුලට කුමක් වීදයි ඇසීය. ස්ත්‍රීහු ආනන්ද ස්තවීරයන් වහන්සේට පූජා කළ බව කීහ. සියල්ලම ආනන්ද ස්තවීරයන් වහන්සේ පිළිගන්නා ලද්දේද යයි අසා එසේය කී කලෙහි රජතුමා ආනන්ද ස්තවීරයන් වහන්සේ වෙත එළඹ මෙපමණ වස්ත්‍ර රාශියක් නුඹ වහන්සේට කුමකට ද යසීය මහරජ අපට ඕමනා පමණගෙන සෙස්ස දිරු සිවුරු ඇති භික්ෂූන්ට දෙමු යැයි තෙරුන් වහන්සේ කීහ. ස්වාමීනි, ඒ භික්ෂූන්ගේ දිරු සිවුරු වලට කුමක් කෙරෙද්ද? ඒ රජතුමා ඇසීය. වඩා දිරු සිවුරු ඇතියන්ට දෙන්නාහ යැයි කීහ. ඔවුන්ගේ දිරු සිවුරු වලට කුමක් කෙරෙද්ද? යැයි රජ ඇසීය. මහරජ පසතුරුණු කෙරෙත්ය. යැයි තෙරුන් වහන්සේ කීය. පරණ පසතුරුණු වලට කුමක් කෙරෙද්ද? යයි රජු වැසීය. බුමුතුරුණු කෙරෙත්තේයයි තෙරණුවෝ කීහ. පුරාණ බුමුතුරුණු වලට කුමක් කෙරෙද්ද? යයි රජු වැසීය. මහරජ ආබිසි කරන්නාහ යයි කීහ. පුරාණ පාබිසි වලට කුමක් කෙරෙද්ද? යයි විචාලේය. ඒවා සිහින් කැබලි කොට මැටි හා අනා බිත්තිවලට ගසන්නාහ යයි කීහ. ස්වාමීනි මෙතෙක් දුර ගොස්ද ආර්යයන් වහන්සේලාට දුන් දෙය නොනස්නේය යයි රජු කීය. එසේය මහරජයයි තෙරුන් වහන්සේ කීහ. රජු පැහැදී වස්ත්‍ර 500ක් ගෙන්වා තෙරුන් වහන්සේට පූජා කළේය. චුල්ල වග්ගපාලියෙන් සදහෙන් දෙන සිව්පසය දීමට නුසුදුස්සන්ට දීමද සද්ධාදේය විනිපාතනයේය එබැවින් භික්ෂූන් විසින් තමාට ලැබෙන ප්‍රත්‍ය නුසුදුස්සන්ට නොදිය යුතුය. දීමට සුදුස්සෝ අනුචානාමි භික්ඛවේ මාතා පිතුන්නං ධාතුං මහා වග්ගපාලිය 726 පිටුව යනුවෙන් මාපියන්ට දීම තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බැවින් මාපියෝ දීමට සුදුස්සෝය. කොතරම් අගනා දෙයක් වුවද මාපියන්ට දීම සද්ධා දෙය විනිපාතනය නොවේ. මාපියන්ට වුවද පෞද්ගලික දෙය මිස සංඝසතු දෙය නොදිය යුතුය. මාපියෝ රජෙහි පිහිටියා හෝද පුත්‍ර වූ භික්ෂුවගෙන් යමක් බලාපොරොත්තු වෙත්නම් දිය යුතුය. උපස්ථානය බලාපොරොත්තු වෙත්නම් උපස්ථාන කළ යුතුය. දුබල මාපියන්ට උපස්ථායකයන් නැතිනම් විහාරයේහි නවතාගෙන උපස්ථාන කිරීමද සුදුසුය. ස්ත්‍රී ශරීරයේ ස්පර්ශ කිරීම පැවිද්දන්ට නුසුදුසු බැවින් ශරීරයේ ස්පර්ශ නොකරමින් මවට උපස්ථාන කළ යුතුය. මාපියන්ට උපස්ථාන කරන්නවුන්ට හා විහාරස්ථානයන්හි වත් පිළිවෙත් කරන්නවුන්ටද පණ්ඩු පලාසයෙන්ටද දීම සුදුසුය. පණ්ඩු පලාස යනු විහාරයේ නැවතී පැවිදි වීමට සූදානම් වන තැනැත්තාය. ඔහුට භික්ෂූන්ගේ වාජන වල වුවද කෑම දී සුදුසුය පබ්බජිත පරිභෝගෝ හි අගාරිකාණං චේතියට්ටානියෝ සමන්ත පාසාදිකා 338 පිටුවෙන් යයි පැවිද්දන් පරිභෝග කරන වස්තුහු ගිහියන්ට චෛත්‍ය ස්ථානයේහි සිටිතයි දක්වා ඇති බැවින් පණ්ඩු පලාසයාට හැර අන් ගිහියන්ට භික්ෂූන්ගේ භාජනවල කෑම නොදිය යුතුය. මාපියන්ට වුවද නොදිය යුතු බව දක්වා ඇත. දී සතුටු නොකලහොත් අනතුරු සිදුවන්නට ඉඩ ඇති බැවින් නපුරු සොරුන්ට හා අධිපතීන්ටද දිය යුතුය. සොරුන්ට සංගසතු වස්තුව වුවද දීමට සුදුසු බව දක්වා ඇත. මග වියදම් නැතිව විහාරයට පැමිණෙන ආගන්තුකයන්ට හා රෝගීන්ටද දිලින්දන්තද දීම සුදුසුය. එය ඔවුන්ගෙන් කිසි ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවි සුද්ධ චිත්තයෙන්ම කළ යුතුය. සංඝ සතුද ආරක්ෂා කිරීම පිළිබඳ සිකපද යෝපන බික්ඛු සංගිකං මංචං වා පීඨං වා බිසිං වා කොච්චං වා අජ්ජෝකාසේ සන්තරිත්වා වා සන්තාර පෙත්වා වා තං පක්කමන්තෝ නේව උදරෙය්‍ය න උදරාපෙය්‍ය අනාපුච්ඡා වා ගච්ඡෙය්‍ය පාචිත්‍යං යම් මහණෙක් සංගසතු ඇඳක් හෝ පුටුවක් හෝ මෙට්ටයක් හෝ කොච්ච නම් වූ කෙඳි වලින් කළ අසුනක් හෝ එලිමහනේ අතුරා හෝ අතුරවා හෝ යන්නේ එය නැවත තැන්පත් නොකරේ නම් නොකරවා නම් අනෙකෙකුට බාර නොකොට හෝ යයි නම් පචිති වෙයි. සංගසතු ඇඳපුටු ආදිය එලිමහනේ අතුරා හෝ අතුරාවා හෝ ඒවා තැම්පත් නොකොට තැම්පත් කිරීමකට අනෙකෙකුට හෝ බාර නොකොට භාණ්ඩයේ ඇතිතැනින් ලෙඩ්ඩු පාතයක් ඉක්ම ගියේ නම් පචිති ඇවැත් වෙයි. කියන ලද භාණ්ඩ හැර බුමුතුරුණු පාබිසි ආදී අන් සංගසතු බඩුවක් එලිමහනේ දමා යාමෙන් දුකලා ඇවත් වෙයි. අනිකෙකුගේ පෞද්ගලික දෙයක් එලිමහනේ දමා ගියද දුකලා ඇවත් වෙයි. තමාගේ දෙය දමා යාමෙන් ඇවත් නොවේයි. හේමන්ත ග්‍රීෂ්ම ඍතු දෙකෙහි වැසි නැති කාලයේ භාණ්ඩ එලිමහනේ තැබීමෙන් ඇවත් නොවේයි. සතුන් අපවිත්‍ර කරන ගස් යට නොතැබිය යුතුය. යෝපන බික්ඛු සංගිකේ විහාරේ සෙය්‍ය සන්තරිත්වා වා සන්තාරපෙත්වා වා තං පක්කමන්තෝ නේව උදරෙය්‍ය න උදරාපෙය්‍ය අනාපුච්චා වා ගච්ඡෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළිය 55 පිටුව යම් මහණෙක් සංඝසතු විහාරයේහි සයනයක් අතුරා හෝ අතුරවා හෝ යන්නේ එය තන්පත් නොකිරේ නම් නොකරවා නම් අනිකෙකුට බාර නොකොට හෝ යේ නම් පචිති ඇවත් වෙයි මේ සිකපදයේ සෙය්‍ය හෙවත් සයන යන වචනයෙන් කියනු ලබන්නේ බිසි චිලිමිකා උත්තරත්තරණ බුම්මත්තරණ තට්ඨිකා චම්මක්ඛණ්ඩ නිසීදන පච්චත්තරණ තිනසන්තාර පන්නසන්තාර යන 10ය එහි බිසි යනු ගුදරිය චිලිමිකා යනු බදාමෙන් මට්ටම් කර ඇති බිමෙහි පැහැය ආරක්ෂා වීම පිණිස එළෙන ඇතිරියකි උත්තරත්තරණ යනු ඇඳ පුතුවලට එළන ඇතිරිය බුම්මත්තරණ යනු බිමට එළන ඇතිරිය. තට්ටකා යනු තල්පත් ආදියෙන් කළ පැදුරකි. චම්මක්ඛණ්ඩ යනු සම්කඩය. නිසීදන යනු හිඳ ගැනීමට පාවිච්චි කරන දහවලු සහිත වස්ත්‍රයකි. පච්චත්තරණ යනු ලොම් ඇති ඇතිරිය. තිනසන්තර යනු පැදුරුය. පන්න සංථාර යනු තල්පත් ආදීන් කළ පැදුරුය. සංඝයාට අයත් කියන ලද බිසි ආදී වස්තු 10න් යම් කිසිවක්ගෙන සංඝසතු විහාරයක අතුරා පරිභෝග කොට යන කලෙහි එය තන්පත් නොකොට තන්පත් නොකරවා හෝ අනිකෙකුට බාර නොකොට හෝ විහාරයෙන් බැහැර යන භික්ෂුවට පචිති වෙයි. පරික්ෂේපයක් ඇති විහාරයේහි පරික්ෂේපයෙන් පිටතට පළමු පිය තැබීමේදී දුකුලා ඇවත් වෙයි. දෙවන පිය තැබීමේදී පචිති ඇවත් වෙයි. අපරික්ෂිප්ත ආරාමයෙන් උපචාරයේ ඉක්මවනු සමග පචිති ඇවත් වෙයි. උපචාර යනු ලෙඩ්ඩු පාත දෙකකි. විහාරූපචාරයේ හෝ උපට්ඨාන ශාලාවක හෝ මණ්ඩපයක හෝ රුක් මුලක හෝ බිසි ආදිය පනවා තැන්පත් නොකොට යන්නහුට දුකලා ඇවත් වෙයි. ඇඳක් හෝ පුටුවක් හෝ විහාරයේ හෝ විහාරූපචාරයේ හෝ උපස්ථාන ශාලාවේ මණ්ඩපයේ හෝ රුක් මුලක හෝ පනවා තැන්පත් නොකොට යන්නහුට දුකලා ඇවත් වෙයි. විහාරය තුල පනවා තැන්පත් නොකොට යන්න හොට පචිති වන්නේ විහාරය තුල එසේ තිබෙන්නට හැර ගිය කලෙහි වේයන් නැගී අතුල දෙයත් නැති වී විහාරයටත් හානිවන නිසාය පිටත අතුරා ගිය කලෙහි නැසෙන්නේ අතුල දෙය පමණකි එයට දුකුලා ඇවත් පනවා ඇත්තේ ඒ නිසාය යම්කිසි විහාරයක අසුන්ගෙන එක් රැයක් වුවද වාසය කොට යන භික්ෂුව තමා පරිභෝග කළ අසුන් විහාරස්ත භික්ෂුවකට හෝ අන් සුදුසු කෙනෙකුට බාර දී යාම සිකපද නැතද යුතුයකමකි. යම්කිසි විහාරයක අසුන්ගෙන කලක් වාසය කළහොත් යන කල්හි විසූතන පවිත්‍ර කොට බඩු තන්පත් කොට සුදුස්සෙකුට බාර දී යාම යුතුයකමකි. විසූ තන ගැන නොසලකා යාම අශීලාචාරකමකි. වේයන් නොනගින සතුරන්ගෙන් සොරුන්ගෙන් අන්තරායක් නොවන ආරක්ෂාව ඇති විහාරයක පනවාගත් අසුන එසේම තිබෙන්නට හැර යාමෙන් ඇවත් නොවේ. න භික්ඛවේ අධෝතේහි පාදේහි සේනාසනං අක්ඛිමි තබ්බං යෝ අක්ඛමෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාලිය 254 පිටුවෙන් මහණෙනි නොසේදූ පයින් සෙනසුන නොපෑගිය යුතුය යමෙක් පාගානම් දුකුලා ඇවත් වෙයි න භික්ඛවේ අල්ලේහි පාදේහි සේනාසනං අක්ඛිමිතබ්බං යෝ අක්ඛමෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහණෙනි තෙත් පයින් සෙනසුන නොපෑගිය යුතුය. යමෙක් පාගානම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. නොපෑගිය යුත්තේ පිය තැබූ තැන වතුර පෙනෙන තරමට තෙත් වූ පයිනි. තෙත් පයින් පිරියම් කළ බිම හෝ ඇදපුටු පෑගීමෙන් ඇවැත් වෙයි. පාබිසි පෑගීමෙන් ඇවැත් නොවේයි. න භික්ඛවේ ස උපාහනේන සේනාසනං අක්ඛිමිතබ්බං යෝ අක්ඛමෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස සමන්තපාසාదికා 921 පිටුව මහණෙනි වහන් සහිත පයින් සෙනසුන නොපෑගිය යුතුය යමෙක් පාගානම් ඔහුට දුකුලා ඇවත් වෙයි වහන් පයලා පෑගීමෙන් හානියක් නොවන ශක්තිමත් බිම පෑගීමෙන් වරදක් නොවේ න භික්ඛවේ පරිකම්ම කතාය භූමියා නිට්ඨුහිතබ්බං යෝ නිට්ඨහුහෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහණෙනි පිරියම් කළ බිම කෙල නොගැසිය යුතුය යමෙක් කෙල ගසානම් දුකුලා ඇවැත්වෙයි න භික්ඛවේ පරිකම්ම කතා බිත්ති අප්පස්සේ තබ්බා යෝ අප්පස්සෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහණෙනි පිරියම් කළ බිත්තියට හේතු නොවිය යුතුය. යමෙක් හේතු වේ නම් ඔහුට දුකලා ඇවැත් වෙයි. පිරියම් කළ බිත්තිය යනු හුණු ආදියෙන් මට්ටම් කරන ලද බිත්තිය හා චිත්‍ර කර්ම කළ බිත්තියය. න කේවලංච බිත්තිමේව ద్వාරම්පි වාතපානම්පි අප්පසේන පලකම්පි පසානතම්බි රුක්ඛතම් බම්පි චීවරේන වා කේනචිවා අපටිච්ඡාදෙත්වා අපසයි තුන් න ලබති. හුදෙක් බිත්තියම නොවේ. දොරටුද කවුළු වලටද හේතු වන පුවරු වලටද ගල් කණු වලටද ලී කණු වලටද සිවුරෙන් හෝ අන් කිසිවකින් නොවසා හේතු වීම නුසුදුසුය. නුසුදුසු වන්නේ දහඩිය ගැල්වි ඒවා අපවිත්‍ර වන බැවිනි. එසමයෙහි භික්ෂූහු පාසෝදා වූද සංඝසතු සෙනසුන් වල නිදා ගැනීම සුදුසුදැයි සැක කළෝය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි අනුජානාමි භික්ඛවේ පච්චරි තරිත්වා නිප්පජිත්තුම් චුල්ලවග්ගපාලිය 254 පිටුව. යයි සංඝසතු ඇඳ ඇතිරිලි මත තමා සතු දෙයක් අතුරා නිදන්නට අනුදැන වදාළහ. පරිබණ්ඩිකතං භූමින් වා බුම්මත් තරණ සේනාසනං වා සංගික මංචි පීඨං වා අතනෝ සන්තකේන පච්චත්තරණේන පච්චත්තරිත්වා ව නිප්පජිතබ්බං සචේ නිද්දායතෝ පි පච්චත්තරණේ සංකු චිතේ කෝචි ශරීරාවයවෝ මංචං වා පීඨං වා පුසිති ආපත්තියේව සමන්ත පාසාదికා 922 පිටුව පිරියම් කළ බිම හෝ බුමුතුරුණු සෙනසුන් හෝ සංගසතු ඇඳපුටු හෝ තමා අයත් පච්චත්තරණයකින් වසාම නිදිය යුතුය. ඉදින් නිදන කලෙහි පච්චත්තරණයේ හැකිලි යම්කිසි ශරීරාවයවයක් ඇඳෙහි හෝ පුටුවෙහි ස්පර්ශ වී නම් ඇවත් වේමය. පච්චත්තරණය භික්ෂූන්ට નિયમિત සිවුරු 9කින් එකකි. එහි දිගපළල නියමයක් නැත. පැහැය නියමයක්ද නැත. එය පඩුපවා හෝ නොපවා පරිභෝග කිරීමට සුදුසුය. එය සංගසතු අසුන් කිලිටි නොවීම පිණිස ඒවා මත එලා ගැනීම පිණිසය. හැඳීමට පෙරවීමට නුසුදුසුය.